අවසරයි ගරු කටයුතු මෑණිවරුන්ගෙන් ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් නැවතත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි සභාවෙන් පැන නගින ප්‍රශ්න වලට සාදර වෙමු සැසිවාරයේ ආරම්භ කිරීම පිණිස ලිඛිත ප්‍රශ්න වලින් ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපි උදේ මහත්මයාගෙන් ඉල්ලා සිටිමු ගරු ස්වාමින් වහන්සේ පැයක පමණ කාලයක් සක්මන් භාවනාවත් ඉන්පසු පර්යංක භාවනාවත් කරමි. සක්මන් පැය අවසානයේදී පාදය සහ ලනුපැදුර ගැටෙන විට දැනෙන පාදයේ මෘදු භවෙත් ලනුපැදුරේ තද භවෙත් සිත අලවා තබා ගත හැක. ඉන්පසු පර්යංකයට ඉඳගෙන මම දැන් මෙතන ලෙස කයට සිතගෙන එමි. එවිට ටික වේලාවකින් ආනාපානයට නොගොසින්ම කය තැම්පත් වේ. ශරීරයේ යම් තැනක හුස්ම ඉහළ පහළ යන බව දැනේ. හුස්ම රැල්ල කයේ ගැටෙන තැනක් නැති වුවද එයින් සතිය පවත්වා ගැනීමට බාධාවක් නැත. වෙනත් දිනවල මෙසේ විනාඩි 30ක් 40ක් පමණ සිටින විට පාදයේ අධික වේදනාවක් මතුවී පර්යංකයෙන් නැගිටීමට සිදුවේ. එහෙත් ඊයේ එම වේදනාව දෙස ද්වේෂයෙන් තොරව බැලීමට හැකිවිය. එවිට ටික වේලාවකින් මානසික වේදනාව පහව ගොස් කායික වේදනාව පමණක් ඉතිරි විය. ඉන්පසුවද වෙනත් නොයෙකුත් වේදනා එකක් පසුපස එකක්සේ පැමිණිය පැමිණියත් ඒ හැම දරාගෙන දරාගත හැකි විය. ඔබ වහන්සේ පෙන්වා දුන් පරිදි එම වේදනාව අතරින්ම ශරීරයේ නොදන්නා තැනක සිදුවන හුස්ම ඉහළ පහළ යෑම දෙස දැනෙනවා දැනෙනවා යයි මෙනෙහි කරමින් බලා සිටීමි. එවිට හුස්ම තවදුරටත් සියුම් වී කිසිත් නොදැනෙන තත්වයකට පත්විය. එහෙත් සතිය බිඳුනේ නැත. ගරු ස්වාමින් වහන්සේ ප්‍රශ්න දෙකක් තියෙනවා. එක මේ රූප මේ රූප සංඥාවේ සිට අරූප සංඥාවට මාරුවන අවස්ථාවද දෙක මා මෙතෙක් කලක් පුහුණු වී ඇත්තේ සප්ත විසුද්ධි ආකාරයට මේ දෙසට බැලීමටයි. ඒ ආකාරයෙන් බැලුව විට මෙය දිට්ටි විසුද්ධියේ සිට කාංකා විතරණ විසුද්ධියට ගමන් කිරීමද ඔබ වහන්සේට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා. මේ එහෙම කියනකොට සන්තෝෂ නම් එහෙම කියාගන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. අපිට කිසිම ලේබල් එකක් ඕනේ අපිට ඕන කරලා තියෙන්නේ හිත එන්නේ එන්නේ එන්නේ ආතතියකින් තොරව අසහනකින් තොරව වැඩි වේලාවක් අරමුණ අසු කරනවා නම් හරි. ඒක මේ මේ මේ මට්ටන්ද මේ මේ තාරතිරන්ද කියන එක සමහරුන්ට හිත ධෛර්ය කරනවා. එහෙමනම් එහෙම බාරගත්තර කමක් නැහැ. නමුත් එක සැරේකින් එක වතාවකින් කිසිම දෙයක් ස්ථාවර වශයෙන්, නිට්ටය වශයෙන් කියන්න බෑ. ධෛර්යය පිණිස එහෙම හිතාගෙන කරන්නේ නමුත් ඒක නැවත නැවත යෝජනා ස්ථිර වෙන්න අරින්න නැවත නැවත කිරීම හරහා. පෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පෙරදී මාහට හුස්ම රැල්ල භාවිතයට හොඳින් නාස්කාග්‍රයට හොඳින් දැනුන අතර දැන් ආනාපාන සතියට හිත ගෙවා විනාඩි දෙකක් තුනකින් මුළු ඇඟේම මාංශ පේශීන් ඇදී තද වී දැනේ. විශේෂයෙන් නාසය සහ කට ආශ්‍රිතව ඇති පේශී තදින් ඇදී ඇති ලෙස දැනෙන අතර මෙවිට තොල් හා මුහුණේ ඉදිරිපස යමක් ඇති බවට දැනීමක් නොමැත. නාසයේ තදවීමක් දැනෙන හේයින් ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳ හැඟීමක් තිබුණද හුස්ම දැනීමක් නොමැත. මෙවිට සිටින ඉරියව්ව හොඳින් මෙනෙහි කළ හැකිය. ගෞරවනීය ස්වාමින් වහන්ස මෙවැනි විටකදී මා මෙනෙහි කළ යුත්තේ එම ප්‍රකටව දැනෙන තදගතියද එසේ එසේනම් එය ගෙවි යන ලෙස මෙනෙහි කරන්නේ කෙසේද කෙසේද ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා විස්තරය එක පැත්තකින් හොඳයි මොකද විස්තර ඉදිරිපත් කරලා තියෙන නමුත් පටලවිලි සහගත විදිහට තමයි ප්‍රශ්න කරලා තියෙන්නේ අපිට තියෙන්නේ සතිය වඩන එකයි ඒ සතිය වැඩිම සඳහා ඉඳගෙන ඉන්න ඉරියව්ව හෝ ආනපානෙ පේන්නේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. පේනවනම් ආනපානෙ බලන්න. එතකොට මේ පේනවා ශරීරයේ තද වෙන ගති, කම්පන චංචල, බොබුලු නලියන ගති. ඒ එකක්වත් නැති කරන්න යන්නත් එපා, මෙනෙහි කරන්න යන්නත් එපා, බාධා කරන්න නැත්තම්. ඒ නිකන් අහ කැනන අය ඔඩොක්කේ දාගෙන ඉලක් කරන්න. ඒක තියේදී තමන්ගේ භාවනා ගමන යන්න පුළුවන් යන්න. ඒ පේන කිසිම දෙයක් කිසිම දෙයකට කිසිම අවධානයක් යොමු කරන්න එපා. ඒව අවධානය කැඩුවේ නැත්තම්. පාරේ වාහන තිබුණාට හැප්පුණේ නැත්තම් බය වෙන්න එපා. වාහනේ කොච්චර තිබුණත් ප්‍රශ්න නැහැ. හැප්පුණොත් විතරක් නතර කරන්න පොලිසියට යන්න. හැප්පුණ නැත්තම් අපිට ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ඒ නිසා හැප්පෙනවද නැද්ද කියන එක තමයි දන්නේ නැත්තම් එහෙමනම් ඩ්‍රයිවිං ලයිසන් ගන්නත් එපා, පාට වාහනේ දාන්නත් එපා. හැප්පෙන්නේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මොනවා තිබුණත් මේ හැම එකක්ම එන්නේ මේ ගමනට බාධා කරන්නයි. ඒව ගැන කල්පනා කරන හැම චිත්තක්ෂණයකම ගමන බාධායි. ඒ නිසා ඒ කිසිම කෙනෙක් නැහැ මේ මේකෙදී අපට උදව්වට හිටින්නේ උදව්වට හිටින්නේ Taman ඉස්සරහින් තියාගත්ත අරමුණ නැත්නම් අරමුණේ සතිය. නිසා ඒක විතරක් වග බලා ගන්න ඔය පිටේ ඉන්න දේවල් පිළිබඳ මොන විදියෙ හැසිරුණත් ඒකට මේක 100%ක් හරි කියන ක්‍රමයක් නැහැ. මමගේ මූල කර්මස්ථානයේ සාධනීය බහුලීගත කර කිරීම තමයි කරන්න තියෙන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ පහත පැනේට ඊතා යටහත්ව පිළිතුරු බලාපොරොත්තු වන මා මම දැන් මෙතන යන්න තුලින් කයට සිහිය පිහිටුවා පෙනෙන්නා වූ දෑ සතියෙන් බලා සිටීමට වෙරදාට දරන අයෙක්මි. භාවනාව පිළිබඳව පැනයක්ද ඊයේ ඉදිරිපත් කරමි. 1. කාම ලෝකය පරිහරණය කරන විටදී එය පරිහරණය කරන්න යන්නත් මෞතුණයෙන් මෞතුණය නිස්සරණය කළ නොහැක යන්නත් වඩා විග්‍රහ කොට දෙන්නේ නම් මැනවි. 2. ඈත අන්තයට ඈත අන්තයටත් නැත අන්තයටත් නොවැටි ධර්ම දේශනා කිරීම ඊට අසීරු කටයුත්තක්සේ මට හැඟේ. ඔබ වහන්සේ පැවිදි වීමට අදහස් කරමින් කාලයක් ගිහි ජීවිතය ගත කළ කෙනෙක් බැවින් එම කාලය තුලදී ලැබුණු අත්දැකීම් අපට ප්‍රයෝජනීය උදෙසා වදාරනු මැනවි. හතර මෙම නව නේවාසික භාවනා පුහුණු සංකීර්ණය සඳහා අවශ්‍ය ආධාර මුදල් උපකාර ආදී මේ වන විට ලැබී අවසන්ද. තවත් තවත් ඉතිරිව ඇති කාරණා වදාරන සේක්වා. කාලයක පටන් ධර්ම මාර්ගයේ ගමන් කිරීමට උත්සාහ කරන්නා වූ පිරිසක් ඇසුරු පිරන මට දැක ගන්නට ලැබී ඇත්තේ ඔව් ඔව් ධර්ම ඔවුන් ධර්ම කටයුතු පවා ඔවුන් නොදැනීම ඔවුන්ගේ සිත විසින් පුරුදු ගිහි ජීවිතයේ දේශපාලන කරණයට ලක් කරන බවයි වරදක් වූවේ නම් සමාවන සේක්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා මට හිතෙන්නේ මේ ප්‍රශ්න හතරම අනුගෙනින් අහපු ප්‍රශ්න කියලා. නරක නෑ ඒ වුණාට මේ පරණ කරත්තේ මේ ගුණයි දෙන්න මිකුල දාන්න. අලුත් බිස්නස් එකක් පටන් අරගන්න මේ අනුන්ගේ විශ්ලන්න ගියොත් ඒ ඔක්කොමලා කරන වැරදි වලට වැඩි වැරද්දක් තමයි සිද්ධ කරගන්නේ. ඒ නිසා ධම්මජීව හඳුර පැවිදෙන්න ඉස්සලා මොනවා වුණා කිව්වත් මේ අහන එක නඩති වැඩක් නෑ. ඒ වගේම මේ තමන් ඇසු කරන කට්ටිය පිටපාර ගියාට මොනක් කරන්නේ? මේ බිල්ඩින් එක හදන්නේ කොහොමද කියලා අහන ඔෆිසින් ගන්න මොකද මම දන්නෙත් නැහැ. මට ඕ මොනක මට මට ඕවා බලන්න වෙලාවකුත් නැහැ. මට ජොලියක් තියෙනවා එන ගහනවා එනකොට විතරයි. ඔය කපනවා එනකොට පුංචි ජොලියක් යනවා වැඩේ යනවා කියලා නැත්තම් ඒක දන්නෙත් නැහැ. නිසා මට පේන්නේ පොඩ්ඩක් පිට පොට ගිහිල්ලා පාරෙන් පිට පැනලා යන ගමනක් තියෙන නිසා දුඟක් දුර ගිහිල්ලා නැහැ. යම් ප්‍රමාණයට අවිලා තියෙන නිසා තමන් භාවනා කරනකොට මේ භාවනාව නැත්නම් කර්මාස්ථානයේ බුදුන්පත් කර ගැනීමට මොනවද අදාළ වෙන්නේ කියන මිස මේ පැත්තට ගියොත් අපි අර යන ගමනේ පීයේ මොනත මුවාත සවුත්තුනා වගේ වෙනවා. ඒ නිසා තව දෙවන්නේක් නැහැ අපිට මේ ලෝකේ වග වෙන්න. බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා දන්නහ ဒ ුතියෝ පුරුෂෝ දීගමද්ධාන සංසරං. අපි මේ ගමනේදී දෙවන්නක් හෝ දෙවැන්නියක් හොයනවනේ ඒක තෘෂ්ණාව තමයි. එයින් එහාට මොකක්වත් නැහැ. ඒ නිසා දීර්ඝ අධධානයක් දීර්ඝ ගමනක් අපි ගිහිලා තියෙන තෘෂ්ණාවත් එක්ක. තෘෂ්ණාව නැති දෙවැන්නියත් එක්ක. ඒ නිසා අපේ ගමනට තනි අලියා වගේ තනි අඟ වගේ කඟ වේනගේ යනවා මිසක් මේ ප්‍රශ්න සාහිත්‍යයට බරයි අනුකම්පාවට බරයි නම ප්‍රඥාව කොදොයි ප්‍රඥාව අඩුයි මේ ඇත්ත හැටි දැකීමෙන් පිටපැල්ලා තියෙනවා. ඉතින් මේ වගේ සාකච්ඡාවලදී මේ වගේ විශේෂයෙන් කියනවනම් අපි මේ වගේ මේ පිරිසක් එක්ක යනකොට ඒ අතුරු ප්‍රශ්න පුළුවන් තරම් මගහැරලා අර මැදමාවතේ යනකොට බණ කියන කමාරු කිව්වා වගේ සාකච්ඡාවක පෙළ ගැස්ම හරියට මැද තියාගෙන යනවා කියන එකත් හරිම අමාරුයි. ඉතින් ඒකේ වගකීම් මට එන නිසා මම කියන්නේ මේ ප්‍රශ්න විග්‍රහ කරලා පැත්තක දාන්න. පැත්තක දාලා භාවනාවට අදාළ ප්‍රශ්න තියෙනවා නම් අපි ඒකට වෙලා ගන්න. ගරුතර ස්වාමින් වහන්සේ පර්යංකයේදී ආරම්භයේදී ශරීරයේ පිහිටීම හිසේ සිට පහළට අවධානය යොමු කෙලිමි. එසේම හුස්ම රැල්ල වෙත අවධානය යොමු කළමි. පර්යංකයේදී එමෙන්ම සක්මනේදී බාහිරින් ශබ්ද ඇසීම, කකුලේ හිරිවැටීම ආදිය දැනුනි. එසේ වුවද හිත කයෙහි පිහිටවීමට ඒවා බාධාවක් නොවිනි. නමුත් මද වේලාවකදී භාවනාවට පෙර අවස්ථාවලදී දුටු හෝ ඇසුණු හෝ කරුණ ඔස්සේ ඇතිවින රාග ద్వේෂ ආදී සිතුවිලි කරා සිත ඇදී යයි. එම අරමුණු ඔස්සේ මද වේලාවක් සිතමින් ඉන්නා විට සිත බාහිරට ගිය බව දැන නැවත කය කරා යොමු වේ. සක්මනේදී විශේෂයෙන්ම පෙරදී සවන් දුන් ධර්ම කාරණා ආදිය මනසින් මෙනෙහි කිරීම සිදුවේ. එවිට සිත කයින් බැහැරට යයි. නැවත එසේ ගිය බව දැන කය වෙත එයි. මෙසේ සිත කයෙහි පිහිටුවා පිහිටුවීමට ඇති ප්‍රධාන බාධකය වනුයේ මනසින් කරුණු වැඩිපුර සිටීමය. වීරයෙන් යුතුව උත්සාහ කළ විට පමණක් සිත වැඩි වේලාවක් කයෙහි පිහිටුවීමට හැකිවිය. මෙම බාධකයේ හමුවේ සිත කයෙහි පිහිටුවීම සඳහා කල යුත්තේ කුමක්දයි කරුණාවෙන් යුතුව පහදා දුන මැනවි. ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා වේවා. ඒ අර හිතට එන දේවල් වලට අපි හිතවිලි කියලා කියනවා, ආවේග කියනවා, ආකල්ප කියනවා. මේ හිතවිලි අපිට හැම වෙලාවෙම ගොවිපලක වැවෙන තනකොළ වගේ කිසිම වග හොඳ හොඳක් නැහැ විස බීජ දරනවා පලිබෝධකියෝ දරනවා ඒකල පොළොවට වැටෙන අවුව ටික උරා ගන්නවා පොහොර ටික උරා ගන්නවා වතු ටික උරා ගන්නවා ඒ නිසා ගොවිපලක් හදන්න බෑ කවදාකවත් අනකොල නැතුව ඒ නිසා ඒ විදිහට හිතවිලි එනවා නමුත් මේ හිතවිලි ගැන විග්‍රහයක් කරපු සුද්දෙක් කියනවා මේ හිතවලුලි 100ට 90කටත් වැඩි යුවා හිතෙන දේවල් හිතන දේවල් නෙවෙයි. ඒ නිසා මේ හිතෙන හිතවිලි සහ හිතන හිතවිලි කර්මක අකර්මක ભેදේ දන්නවනම් ඒ හිතෙන හිතවලින් කවදාකවත් කෙලෙස උපදින්නේ ඒ ගැන පශ්චාත්තාපුනේ නැත්තම්. ඒ නිසා හිතෙන හිතවිලි දැනගෙන නැත්තම් වෙන් කළ දැනගන්න මේක මම හිතපු එකක්ද නැත්තම් චේතනාපූර්වක හිතපු එකක්ද නැත්තම් ඉබේ තනකොළ වැවෙන වගේ හිතිච්ච දෙයක්ද කර්මකව සිද්ධ වෙන එකක්ද අකර්මකව සිද්ධ වුණා නම් ඒක තවදුරටත් කර්මයක් නොවි තවදුරටත් හිත කරදරයක් නොවි අසහනයක් නොවි යන්න එකම ක්‍රමේ ඒක ආවයි කියලා කිසිම චිත්ත පීඩාවක් ගන්න නැතුව හිතුවට නොහිතුවාසේ හරියට දැක්කට නොදැක්කසේ වගේ ඇහුනට නෑ වුණාසේ වගේ මේ හිතට ආවට නොසිතුවාසේ ගියහන ඕක එන එක නතර වෙනවා මේ හිතවිලි නැවත ගෙන්න ගන්න ඕනේ නම් හිතවිලිත් එක රණ්ඩු කරන්න රණ්ඩු කරන්න කරන්න වැඩි වෙනවා. ඒ නිසා ඒ කට්ටියට කියන්න මෙන්න මේ ඉස්සරලා තියෙනවා. කැමති වෙලා ගාවිලා තේ ටිකක් බිල ඵලයක්. කැමති වෙලා ගාවිලා ඔය කැවිලි තියෙනවා කාලා ඵලයන් කියලා මේ ඉස්සරලා තිබ්බාම එන්නේම නැහැ. ඒකට ඉස්සලා දැනගන්න ඕන හිතන දේ සහ හිතෙන දේ 90කට වැඩිය අපේ හිත වෙන කෙනෙක් වෙන කෙලෙසයක් වෙන මාරයක් පාවිච්චි කරනවා විවිධ වැඩවලට. ඒ කරන කිසිම දෙකින් අපි කෙලෙසෙන්නේ නැහැ. ඒකට ඒකට ද්වේෂ කරේ නැත්තම්. ඒකට පශ්චාත්තාපුනේ නැත්තම්. ඒකට ආත්ම නිෂේධනය කරගත්තේ නැත්තම්. ඒ නිසා හිතවිල්ල වලට නටන දෙන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. බලන්න මේ මම එන්න කියලා ආපු එකක්ද නැත්තම් ඉබේ ආපු එකක්ද? ඉබේ ආපු එක කියන කෙලෙස් නැහැ. අචේතනිකව ආපු කියන කෙලෙස් නැහැ. මොකද චේතනාම්බික වේ කම්මං වදා. මුද්‍රණසික ප්‍රසිද්ධ පාඩයක් වීජගණිතයේ සමීකරණයක් තමයි චේතනාහම් භික්කවේ කම්මං වදා. අචේතනිකව සිදුවන කිසි දෙයක කෙලෙස් නැහැ යනොත් ඒ ගැන පශ්චාත්තාප වුණොත් කෙලෙසක් බාටපත් වෙනවා ඒ නිසා කියනවා thought without a thinker හිතවිලි තියෙනවා හිතන්නේක් නැති එතකොට පේනවා අපේ වේදිකාවේ බර ගානක් ඇවිල්ලා රංගපාල යනවා වේදිකාව කැත කරලත් යනවා ශෝකාන්ත නාටකමත් පේනවා දුක්ඛාන්ත නාටකමුත් පේනවා ඒක අපි දැනගන්න ඕනේ වේදිකාව අපි දුන්නට වේදිකාව පෙන්වන නාටකමේ අන්තර්ගතය අපි දන්නේ නැහැ අන්නේ බව දන්නවනම් පෙනේ අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් හිතන හිතවිලි තන්නේ කර මායාවේ හිතවිලි. තන්නේ කර කෙලෙස්. ඒක නිසා බුදුජානනාචි අපිට දීලා තියෙන උපදේශයේ හිතලා ගන්න හිතවිලි අබිරමණය කරන්න එපා. හිතිලා එන හිතවිලි අබිරමණය කරන්න එපා. මේවා මම නෙවෙයි. මේක මගේ නෙවෙයි මේක ආත්මේ නෙවෙයි කියලා තමයි ආනාපානට හිත දාන්න. කයට හිත දාන්න. ඉතින් ඒ කයට ආනාපානට හිත දැමීම බාධාකින් තොරව ඕනම කෙනෙකුට ඕන වෙලා කරන්න පුළුවන් දෙයක් නිසා මේ හිතවිලි පිළිබඳව හැප්පෙන්න හැප්පෙන්න වෙන්නේ මේක ගැන වෙලාව නැති වෙලා අර හිතවිලි වැඩෙන එක තමයි. ඒ නිසා හිතවිලි කියන එක මේ යුගත් පොහසත් බටහිර චින්තනයේ තියෙන ලෝකයේ ඊතාවත්ම සරයි. සද්ධාවට ගිය සාමාන්‍ය ගමේ උපකාස පාතකම්මලාට ඒ විකිනකොට මේක නෑ. ඒක තියෙනවා වෙනෙව්වා. ඕක නෑ. ඒ නිසා අපි තීරුම් අර ගන්න ඕනේ. මේව එක ජීවන රටාවකට එක කර්ම ශක්තිය අනුව එක උපනිෂේ සම්පත්‍ය අනුව එන එකක් හොඳ එකක් නෙවෙයි නරක එකක්. ඉතින් ඒක ආපුවාම ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන් නම් මේක මම නෙවෙයි මගේ නෙවෙයි කියලා. ඒක තමයි උත්තරේ. ඒ වෙනතු නැති කරන්න හදනවයි කියලා කියන්නේ ගෙන්න ගන්න හදන එක තමයි. ඒක නිසා ගෙන්නගත යුත්තේ වර්තමාන මොහොතේ සතිය ඉඳගෙන ඉන්න ඉරියව්ව එහෙම නැත්නම් ආනපානයි කියලා මතක තියාගන්න මේක ගැන කතා නොකර ආ කියන්නේ නයි ඔඩොක්කේ දාගන්න නැතුව ඉන්න එක තමයි කරන්න ඕන. ගෞරවණීය පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ ගුරු උපදේශ දුහත් මුදුන් දී පිළිගන්නෙමි. වේදනාව තදගතිය කමඨහනක් කරගෙන මා ඒ තුල සිහිය පිහිටුවාගෙන භාවනා කෙලෙමි. එම තදගතිය මට දැනුනේ පිටදිගේ ඉහළට ගොස් ඇදීමක් වැනි ස්වභාවයකිනි. එය වේගවත්ව පිටදිගේ ඉහළට ගමන් කරන්නට විය. මේ අවස්ථාවේ එය මට දැනුනේ තව කෙනෙකු විසින් අදින ස්වභාවයකිනි. ඒ සමග උදරයේ වේගවත්ව පිම්බීමක් හැකිලීමක්ද සිදුවිය. මොහොතකින් සිත විසිරී යන ස්වභාවයකට පත්විය. මෙය විනාඩි 5ක් හෝ 10ක් පමණ පවතින්නට ඇත. ක්‍රමයෙන් සිත විසිරී ගිය ස්වභාවයෙන් මිදී නැවතත් භාවනා අරමුණ වෙත අවධානය යොමු කළමි. එහිදීද මුල් පරිදිම ඇදීමක් තතගතියක් දක්නට ලැබුණි. එය පිටදිගේ ඉහළට ගොස් බෙල්ලට පහලින් වේදනාව දැනෙන්නට විය. ඒ සමග දන හිසේ පහළ කොටසේද වේදනාව පවතී. එය දන හිස දිගේ ඉහළට ඇදී යන ස්වභාවයක් දක්නට ලැබුණු අතර එය වේදනාවකයි මෙනෙහි කෙලමි. පර්යංකයේ යෙදී සිටින ඉරියව්වෙන්ම මට විනාඩි 20ක් 25ක් වැනි කාලයක් සිටිය හැකි විය. එහෙත් දන හිසේ වේදනාව වඩා පිට දිගේ ඉහළට යන වේදනාව අරුමුණු කරගෙනම මම භාවනාව කරගෙන ගියමි. මේ නිසා මට ආස්වාසය හා ප්‍රස්වාසය කෙරෙහි අවධානය යොමු කළ නොහැකි විය. භාවනා අරමුණෙන් මිදී ඇස්සර බලන විට වේදනාවක් තිබුණු බවක්වත් නොදැනේ. නමුත් දන හිස්වල වේදනාව නිසා දෙපා දිග අරගත නොහැකි බවක් දැනේ. ඊටමත් අපහසුයෙන් දෙපා දිග අර ගැනීමට සිදුවිය. ගරු ස්වාමින් වහන්සේ රාත්‍රී පර්යංක භාවනාවේදී සිත භාවනා අරමුණු කරගත් ගත්තද විවිධ සිතුවිලි ඔස්සේ සිත විසිරියයි. දන හිසේ වේදනාව බලවත්ව දැනේ. අමාරුව ඉවසා භාවනාවට හිත යොමු කළද හිත එකඟ කර ගැනීමට නොහැකි විය. අද උදෑසන පර්යංක භාවනාව සඳහා යොමු වන විට සිත එකඟ කරගෙන භාවනාව කරගෙන ගියමි. දන හිසේ වේදනාව බලවත්ව දැනේ. මුළු ශරීරයේම වෙවුලන ස්වභාවයක් දැනේ. ඒ කෙරෙහිම අවධානය යොමු කරමින් විනාඩි 30ක් පමණ කාලයක් මට භාවනාව කිරීමට හැකි විය. එහෙත් ඉන්පසු නැවතත් පර්යංක භාවනාවට යොමු වී භාවනාවට සිත එකඟ කර ගැනීමට උත්සාහ කළද සිත එකඟ කර ගැනීමට නොහැකි විය. සිත විසිරී යන ස්වභාවයකටපත් වේ. එනම් සිතුවිලි හා අරමුණු ඔස්සේ සිත ඇදී යන නිසාය. තවද පපුවේ තද ගතියක් තද දෙයක් පිට වී ඇති ආකාරයක් දැනේ. මේ නිසා නැවතත් සිත එකඟ කරගෙන භාවනා අරමුණු වෙත ගමන් කිරීමට අවශ්‍ය කමටහන් ලබා දෙන වෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේ මේ ගමනම තමයි මෙට වැඩි ඉක්මන් කරන්න යන්නත් එපා. තමන්ට තීරණවා දවසේ හැන්දෑ වෙන්න වෙන්න වෙහෙස ගතිය වැඩි වෙනකොට හිත කීකරු වෙනව අඩුයි, විසිරියන ගතිය වැඩි. ඒක හැබැයි නොකර ඉන්න හොඳ නෑ. එහෙම තියෙද්දිත් පුළුවන් තරම් උත්සාහ කරන්න. ඒතකොට තියෙනවා උදේ නැගිටලා බලනකොට ඊට ඉතින් හාත්පසෙම වෙනත් මුළු ඇඟම නවමු භාවයේ තියෙන්නේ. අර ඊයේ රෑ තිබිච්ච කරදර දැන් වෙන කරදර වගේක් තියෙනවා. ඒ නිසා බලනකොට දවසේ වේලාව ඉඳගෙන ඉන්න ඉරියව්ව පටන් ගන්නකොට දැනෙන සැප පහසුව මානසික තත්ත්වේ ඊට පස්සේ භාවනා පළවෙනි දවසේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ මේකේ විශාල දේවල් වල විචල්්‍ය සාධක වල පෙළගැස්මක් තියෙනවා ඉතින් ඒක නිසා ඒ ටික තේරුම් ගන්න හදිස් වෙලා බෑ. ඒක කාලෙට ඉඩ දෙන්න ඕනේ. තියලා බලන්න ඕනේ මේ වෙනස් වෙන තැන්වලදී අපි අවස්ථාවාදීව හරිය වෙලාවට වැඩ ගන්න. හරිය නැති වෙලාවට ඉතින් කරන්න දෙයක් නෑ. ඒක කාටවත් ඒවට පිළියන්නේ නෑ. එහෙම තියෙනවා නම් යම් ආකාරයක පිළියම් තියෙනවා නම් සරුවචනාංශිට දුෂ්කර ක්‍රියා කරන අන්තිම අවුරුදු 6ක ඔච්චර දුක් විඳින්න ඕනේ නෑනේ. හොඳට පින් කරලා තියෙනවා. ඊට ඉස්සලා පාරමිතා පිරීලා තියෙනවා. සමත භාවනාත් කිරීලා තියෙනවා. ඉතින් ඔය එච්චර දුෂ්කර ක්‍රියා කරේ. ඉතින් ඒකල ඉවල සරුවචන්සි කියන මේක උඹලට කරන්න ඕනේ මම දැන් කරලා තියෙන්නේ. මේ කල යුත්තකුත් නෙවෙයි. ඒකට කිට්ටු කළවත් නැහැ අපි. අපි ඒ අතරමැද පොඩි පොඩි වෙනස්කම් ඇති වෙන නිසා මේකම හිතන්නේ යම් කිසි කෙනෙකුට දිගට කරන්න පුළුවන් නම් එයා කොච්චරක් පෙරපින් කරපු කෙනෙක්ද කොච්චරක් යාට වාසනා ගුණේ තියනවාද කියලා. දිගට ඉදී කරන්න බැරි නම් ඒක තමයි පෙරපින් නැහැ කියන්නේ. අපිට මේ වැඩේ කරගෙන යන්න දෙන්නේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙනවා. නිසා උත්සාහ කරන්න ඕනේ පිනක් තහමක් කරනකොට මට මීට පස්සේ ඉඩක් ලැබුණොත් ප්‍රස්තාවක් ලැබුණොත් කාගෙන්වත් ආමන්ත්‍රණයක් නැතුව මගේ නිසිනින්ද මට කරගෙන යන්න ලැබේවා කියලා පුළුවන් තරම් කරන කරන පින් කටයුත්තකදී විවේකයේ ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒ වගේම දැන් අපි හිතමු අපිට එක එකනගේ ආමන්ත්‍රණ නිසා අපිට කරගන්න බැරි වුණා නේද? එහෙනම් මේක දැනට තමන් කාටවත් ආමන්ත්‍රණ කරන්න එපා. තමන් කාටවත් කරගෙන යන බාහනකට බාධා කරන්න එපා. තමන්ටත් එතකොට ඒකට අනුග්‍රහ කරනකොට තමන්ගේ භාවනාවට උදව් ලැබෙනවා. ඒ දෙකම නැත්තම් පෙරපිනක් ගත්ත ගැම්ම දිකට ගෙනියන්න. මේකේ පේනවා ගැම්ම අල්ලන ගතිය පේනවා. හදිසි වෙන්න ගියොත් ඒක කැඩෙයි. ඒ නිසා ওই විදිහටම නිති කාලසටහන දිකට කිරීම තමයි මේකට දෙන්න තියෙන ආරක්ෂාකාරී මේ උපදේශය. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී උඩුකය ඍජුව තබාගෙන කකුල් දෙක දිග ඇද හෝ වෙනත් පහසු ආකාරයකට තබාගෙන භාවනා කිරීමත් සාමාන්‍ය පර්යංක ඉරියව්වේ සිට භාවනා කිරීමත් අතර වෙනස අපට අනුකම්පාවෙන් පහදා දෙන්න. පර්යංක භාවනාවේදී කය සහ වේදනාව දෙස වෙනදාට වඩා පහසුවෙන් බලා සිටිය හැක. කය දෙස හා වේදනාව දෙස බලා සිත එක්තැන් කරගත් පසු හුස්ම අරමුණු කිරීමේදී ජීවිතයේ ප්‍රථම වතාවට අනායාසයකින් හුස්ම වැටෙන අයුරු අරමුණු උනේමි. කලින් අවස්ථාවලදී හුස්ම රැල්ල අරමුණු කරද ඒවා සිතත් සමග මිශ්‍ර වී හටගැනුණු ඒවා බව පෙරකී අත්දැකීමට පසුව වැටහුණි. අරමුණු වූ රූප හුස්ම රැල්ල දෙස විනාඩියක්වත් එක දිගට බලා සිටිය නොහැක. නමුත් නැවත නැවතත් අරමුණු කළ හැක. එක් අවස්ථාවකදී නාසයට ඊටමත් සමීපව හුස්ම රැල්ල අරමුණු වුණි. තවත් අවස්ථාවක ඊට ටිකක් දුරින් හුස්ම රැල්ල අරමුණු වුණි. තවත් අවස්ථාවක ඊටත් වඩා ටිකක් දුරින් හුස්ම අරමුණු වුණි. මේ ආකාරයට විටින් විට හුස්ම රැල්ල අරමුණු වුණු උනි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි. ඔය ඉස්ලාම අහලා තින්නේ මේ බද්ද පරියන්කෝ කකුල් දෙක දිගාරන ඉන්න එකේ වෙනස. ඉතින් මේකට හොඳම වැඩි දෙකම කරලා බලන්න. ඉතින් ආයි කවුරුත් කියන එක මොකටේ? කකුල් දෙක දිග ඇරලා ඉන්නකොට සතිය දිගට යනවාද? කකුල් දෙක නමා ඉන්නකොට සතිය නැමෙනවාද? කකුල් දෙක අකුලා ඉන්නකොට සතිය ඇකිලෙනවාද? මේ මොන කායින් අත්හන්නේ? ඒව ඔක්කොම ওই ආර්ය පරිශන ඇතුලේ තියෙන්නේ. ඒ නිසා නිකන් ඉඳපු ගාන තනි කකුලෙන් හිටගෙන බලන්න සතිය කොහමද? ඉස්සරහට සක්මන් කරනවා පස්සෙන් පස්සට සක්මන් කරලා බලන්න සතිය කොහමද? බිත්තියක් උඩ සක්මන් කරලා බලන්න සතිය කොහමද? බිත්තියක් උඩ පස්සෙන් පස්සට සක්මන් කරලා බලන්න සතිය කොහමද? කැඩුනොත් අතපය ෆස්ට් එඩ් පෙට්ටියක් තියෙනවා. ඌව කායිමත් ඒව අහන්න යන්නත් එපා කවුරුත් කිව්වට ඔක්කොම පච. ඔක්කොම කරලා බලන්න. එකකවත් පවු නැහැ. ඒ කොයි එකත් කරලා බලන්න හිතෙනවා මේ කට්ටිය කකුල් දෙක දිගාන භාවනා කරන. ඒතකොට සතිය වැඩෙනවද? නෑ උන්ගේ කකුල්ලම අරින්ද උන් ඉඳගෙන ඉන්න. ඕගොල්ලෝ ගණන් ගන්න එපා ඒක. නෑ නෑ ඒගොල්ලන්ට වෙනම ගුරුවරයෙක් කකුල් දෙක දිගාන භාවනකොට භාවනා සතිය වැඩෙනවා ඇති. දිගට සතිය එනවා ඇති කියලා හිතනවා. මේ මෙච්චර අපිට මහපොළොව තුන මෙච්චර මේ කයක් තියෙනවා මෙච්චර ඉඳ ගන්න පුළුවන්. මොකටද අපිට කාගත් අදහස්. ඒ නිසා පස්සේ හරි විස්තර තියෙන එකට හොඳයි පටන් ගන්නකොටම අන්නර වගේ අඹුලක් ප්‍රශ්නට දාගෙන තියෙනවා. අවශ්‍ය නැහැ. කාගේවත් දැනගන්න ඕනේ නැහැ. Tamanට හම්බෙච්ච වෙලාව කරගෙන යන්න ඕනේ නම් ඒක කරලා බලන්න. ඒ කිසිම ඒක දෝෂයක් නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ එහෙම පරිශන කරන වෙලාවක කකුල් දෙක දික් කරගෙන ඉන්න ඕන නම් ඒක බුදු පිළිමය දිහාට සංඝයා දිහාට කරන්න එපා. එතකොට ඒක අගෞරව කිරීමක් වෙනවා. බුරුමේ හිතනවා ඒක මිනි මරණයටත් වැඩි අකුසල කර්මයක් කියලා. මේ කකුල් දෙක දිගාරින්න එක ඉන්න එක මේ බුද්ධ ආසනයේ දිහාවට සංඝයා ඉන්න දිහාවට ඉතින් ඒ වගේ ප්‍රශ්න ඇති කරගන්න එපා. නමුත් පරිශන කරලා බලන්න Tamanට ඊට පහළු තියෙන තැනක නැත්නම් විවේකයේ තියෙන තැන. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී සිතුවිලි ශබ්ද අතරින් નિરાයාසයෙන්ම සිත ශබ්දවලට හිත යවේ. මුලදී වඳුරු ශබ්ද, කුරුළු ශබ්ද ආදී රළු ශබ්දවලටත් ඉන්පසු කාලයට සැලයට ආවේනික වූ රැහැයි ශබ්දයටත් ඊට පසු වැලි පෑගෙන ශබ්දයක් ඇසේ. එසේ තවදුරටත් සක්මන සිදු කිරීමේදී පාද පොළවට තබන විට ඇඟ ඇතුලෙන් නැගෙන ඩොග් ඩොග් වැනි ශබ්දයකට හිත යොමු වේ. ඉන්පසු සක්මන සිදුවන්නේ එම ශබ්දයත් සමගිනි. ටික වේලාවකින් එම ශබ්දයේද නැසී ගොස් සක්මන ඉබේ කෙරෙන්නක් බවට පත්වේ. විටකදී පිටදිගේ වේදනාවක් පැමිණේ. එය මෙනෙහි කරමින් යන විට යලිත් ඇතුලෙන් එන ශබ්දය පෙරටෙයි. එවිට වේදනාව අමතක වේ. විටක යලිත් එල්ලයක් නැති සිතුවිලි පැමිණේ. ශබ්දය නැසීයයි. එවිට සිතේ පාලනයකින් තොරව සියල්ල ඉබේ සිදුවන බව වැටහි. පර්යංක භාවනාව වැඩමුළුවට සහභාගී වීමට පෙර පර්යංක භාවනාවේදී කිසිත් නැති තැනක සිත නතර වී තිබිනි. පසුගිය දින තුන පුරාම හිත ඊතා තදින් විසිරී යන බවක් හැඟිනි. එල්ලයක් නැති සිතුවිලි වලින් සතිය දසාතේ කැඩී යන බවක් හැඟේ. නමුත් ඒ අතරම සති දැලින් වටවුණු තවත් සිතක් එම විසිරුණු සිත වටකොට ඇති බවද හැඟේ. ඒ සියල්ල දෙස බලා සිටන තවත් සිතකුත් ඇති බව තවත් විටක හැඟේ. සිරුර වැනෙන ආකාරය, බෙල්ල කඩා වැටෙන ආකාරය, බෙල්ල කඩා වැටීම නිසා උගුරේ උගුර හිරවි උගුරෙන් ශබ්දයක් එන ආකාරය ආදී සියල්ල දෙස එම පිටතින්ම ඇති සිත බලා හිඳි. ගරුතර ස්වාමින් වහන්සේ මේ සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ කාරුණික උපදේශනය নমස්කාර පූර්වකව අපේක්ෂා කරමි. එක්කනාව ඒ එක හිතක් තව එකකින් බලනවා නෙවෙයි අපිට තියෙන අපේ හිතේ තරම යහුසුළු එකට ගිහිල්ලා ඇවිල්ලා තව එකට ගිහිල්ලා එනවා. එතකොට පේන්නේ වැඩ දෙක එකවර කරනවා වගේ. ඒක මේ අකුණු විදුලි වේගයෙන් තමයි යන්නේ නැත්නම් ਸਰවචන්සේ සඳහන් කර තියෙනවා මේ හිතේ වේගය උපමාවකින්වත් කියන්න බෑ කියලා. ඒ නිසා එකවර වැඩ දෙක තුනක් කරනවා වගේ පේනවා. නමුත් ඒකට හේතුව මේක බොහොම සීක්‍රයෙන් ගමන් කරන නිසා කෙසේ නමුත් ඉස්සර මෙහෙම පේනකොට හිතුවේ පිස්සු කියලා. මේ මන් දිහාම කවුරු හරි දිහා බලන විදිහට පේන එක පිස්සු කියලා. භාවනා කරනකොට ඒක විවෘත වෙනවා. ඒක වෙන්න පුළුවන්. කියලා ඒක බාර ගන්නවා. ඉතින් බාර ගත්තට පස්සේ තමයි තියෙනවා එහෙම බලාන ඉන්නකොට හරියට තමන් ගුරු රැතික් ඉන්නා වගේ වැඩි ටිකක් ඉන්නවා හිත කීකරු වෙනවා. හිත තියෙන්නේ සත්‍ය ආලෝකයේ යටතේ. ඒකට ඒ බව දන්න තවත් හිත පිටිපස්සෙන් තියෙනවා. ඉතින් මේ විදිහට මේ හුඟක් භවනා දියුණුවට සඳහන් කරලා තියෙනවා. ඥාතංච ඥානංච උභෝපි විපස්සති කියලා ඒ මේ පටිසංඛාන ඥාන වලට යනකොට මේ බලානින්න අරමුණේ වෙනස්කම් විතරක් නෙවෙයි. අරමුණ බලානින්න හිතෙත් වෙනස්කම් වැටෙහෙන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා පේන්නේ Tamange හිත එකයි ඉස්සරහ තියෙන අරමුණු වෙනස් වීම වෙනස් වීම යනවා කියලා. ඉස්සලාම නම් ඒකවත් නැහැ. කොහොම හරි එතෙන්ට පුරුදු වුණාට පස්සේ ටික වේලාවක් වෙන මේ අරමුණු වේගය කැවෙන වැඩි වෙනකොට වැඩි වෙනකොට හිතේ වේගෙත් වැඩි වෙනවා. අරමුණත් එක්කම හිතේ මේ වෙනස් වීම බාර ගන්න නම් පිළිගන්න නම් මේක අහලා තියෙන්න ඕනේ කල්ලාතු. ලෑස්තිලා යන්න ඕනේ මේ කියලා ලෑස්තිලා ගියාට පස්සේ තේනවා මේ අරමුණු කරන අරමුණු විතරක් නෙමෙයි. හිතත් වෙනස් වෙනවා. මේ ශීඝ්‍රයෙන් අතෙන් මෙතෙන් ගිහිල්ලා එනවා. ඒක මේ අඳු කුටියක් පත්තු කරපන් දුමාරයක් නැග්ගා වගේ එහෙම නැත්නම් වතුර හැලියක් ගොජ දමමින් පැහෙනවා වගේ තියෙන එකක්. ඉතින් ඒක දිහා මේ මම මේ මගේ මේක මගේ ආත්මය කියලා බැලුවොත් දැන් මේ 3 4ක් වෙන එකෙන් කොයි එකාද මමයා? ඒක දිහා බලන එකාද මමයා? ඒක විනිශ්චය කරන එකාද මමයා කියලා හොයාගන්න බැරි වෙනවා. ඒ කියන්නේ ඒකේ පැලිරි වගේක් යන්න පටන් ගන්නවා. ඉතින් අර අසත්පුරුෂයෝ දන්න ධර්මේ දන්නේ නැති කට්ටිය ඔක්කොම නැවත එකතු කරලා ආයෙකට ගහලා මේ මමයිනේ ඇති කරන්න හදනවා. නමුත් බුදුබණ දන්න කෙනා මේක බිඳී යෑම නිසා පේනවා මේක ඒක ඝණයක් නෙවෙයි ආංශික වශයෙන් එකතු වෙලා කරන මායාවක් තියෙන්නේ. අරමුණ දිහා බලන එක හිත එකක් ඒ හිත දිහා බලන එක තව එකක් ආදි වශයෙන් නෙවෙයි තියෙන්නේ මේවා සාමූහික රංගපෑමක් මෙතන තියෙන්නේ කියලා තේරෙනකොට මේ මේක ඒක ඝණයක් ඒකකයක් මමෙක් පුද්ගලෙක් ආත්මයක් කියන එකේ තියෙන ඒකට අභියෝගයක් එන්න පටන් අර ගන්නවා. ඉතින් ඒකට බය නිසා තමයි උඟ දෙන්නේ භාවනා කරන්නේ නැත්තේ. භාවනා කරනකොට ඕක එනවා. මම මේ කතා කරන්නේ ඒක එනකොට ඒක බාරගන්න ඒකට අනුග්‍රහකරන පුංචි වීරියක් තිබිලා බෑ. පුංචි පෞරුෂත්වයක් තිබිලා බෑ. පුංචි ඥානයක් තිබිලා බෑ. පුංචි කලපුරුද්දක් තිබිලා නැහැ. ඒක නිසා මේ වගේ 3 4ක් වගේ පේනවා. ඔය වගේ 7 8 පේන්න පුළුවන්. 10 10 වෙන්න පුළුවන්. විවිධාකාර මේවට කියන්නේ භූමිකා. විවිධ භූමිකා තියෙන්න පුළුවන්. ඔක්කොම දියා එකක්වත් ලොකු කරන්න නැතුව එකක්වත් පුංචි කරන්න නැතුව එන විදිහට බලනින්න පේනකොට පේනවා. බලනකොට රූ රසේ අදිනානෙසේ ලෙලදිදී විදුලිය පබා ඒ විදුලි ආලෝකයේ අත් අත් නලවන හැටියට එක ඇඟිල්ලක් ඇඟිලි රාශියක් වගේ පේනවා. ඒ තරමටම රූ රැසේ අඳිනාලෙසේ ඉතින් ඒ වගේ තමයි මේ බලන් ඉනකොට අපි මේ මෝඩකමට බලනකොට මේවා ගුලි වශයෙන් මම වශයෙන් ඒක වශයෙන් තිබුණාට භවනායෙන් බලනකොට එහෙම බලා ගන්න දෙයක් නැහැ. ඉතින් ඒකට පොඩි යන ගමනක් මේ යන්න හදන්නේ. ඉතින් ඒක මට විග්‍රහ කරන්න තියෙන්නේ මේකටත් වැඩිය මේක විසිතුරෝ පෙනේ, විලල් වෙලා පෙනේ. බය වෙන්නේ නැතුව ඒක තවදුරටත් ඉදිරි පැත්‍රි බලන විදියට විවෘතව විසදව පතුරු ගහලා විනිවිදලා දකින්න විදියට බලාගෙන යන්න හිතා ගන්න බැරි තරම් මුණත් ඔගයක් තියෙනවා මේකේ අපි මේ හිතාන ඉන්න මම යගේ ගරුතර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ කියන විදිහට ආනාපාන සති භාවනාව කෙලමි හුස්ම ඉහළ පහළ යන හැටි බලා හුන්නෙමි. වෙනත් සිතුවිලි ආවා ගියා. අවට ශබ්ද ඇහුණා. උගුරකට වේලිලා යනවා දැනුණා. හෙමින් හෙමින් ආස්වාස ප්‍රස්වාසයේ නැවතෙන බව දැනුණා. ඉහළට එසවෙනවා වගේ දැනුණා. කුඩා ආලෝකයක්ද තිබුණු තිබුණා මතකයි. සිතුවිලි නැවතිලා තිබුණා. අවට ශබ්ද ඇහුණා. ඒ වුණාට අරමුණේම හිත තිබුණා. දැන් S2 අරින්න ගියේ නෑ. බලාගෙන හිටියා. ටික වෙලාවක් මෙහෙම හිටියා. නැවත ආස්වාස ප්‍රස්වාසය ආවා. මගේ භාවනා ක්‍රමය හරිද වැරදිද? අනුකම්පාවෙන් කියා දෙන්න දීර්ඝායුෂ වේවා. අපි ඊයේත් මේ වගේ ප්‍රශ්න දෙකක් විතර සාකච්ඡා කරා. මේ Taman ගත්ත උපක්‍රම නිසා ක්‍රම සහ විදි නිසා අරමුණට වැඩි වේලාවක් මුණට මුණ දාලා ඉන්න පුළුවන්කම වැඩි වුණාද? එහෙම නැත්නම් Taman ඉරියව්වේ පවතින ඉරියව්වත් එක්ක සුහද වෙලා දැක දැක දැන දැන ඉන්න වෙලාව මේ නිසා වැඩි වුණාද අඩු වුණාද කියලා මේ ලියපෙකන සභාවට වචන කතා කරන්න කැමති අපිට ඒ සාමූහික විනිශ්චයකට එන්න පුළුවන් ඉස්සරහටද පස්සටද යන්නේ කියලා. ඒක මතුවෙන්නේ නැතුව අමාරුයි මේ තියෙන විස්තරෙන් විනිශ්චය කරන්න නිසා මම කැමැති දැනගන්න මේ ප්‍රශ්න ලියපෙකන මේ ක්‍රමේ නිසා මේ කරපු සංස්කරණ ප්‍රතිසංස්කරණ නිසා ආනපනත් එක වැඩි වෙලා ඉන්න පුළුවන්කම සහ ඉරියව්ව වැඩිකම ඉන්න පුළුවන්කම වැඩි වුණාද අඩු වුණාද කියන එක හෙලි කරනවා නම් හොඳයි කියන එකයි මගේ අදහස. නැත්තම් ඒක සටහන් කරලා වෙනම ලියලා වණ්ඩ එතකොට පුළුවන් සාකච්ඡා කරන්න. නැතුව මේක නැතුව ඒ තොරතුරු නැතුව බෑ සාකච්ඡා කරන්න. ඊළඟ ප්‍රශ්නේ ඉංග්‍රීසි භාෂාවෙන් දීලා තියෙනවා. Most venerable I have an I have a keen interest in both meditation and science field. My question is this Uh, Professor Albert Einstein have founded the revolutionary formula which is E equals mc squared and in this formula E is energy, m is mass and c squared is the twice of speed of the light. My question is when we meditate in a astral state does the mass of our body in a incredible speed becomes an energy within May the triple gem bless you. Uh, this is very difficult to explain in the physical uh, dimension, uh, but in this particular discourse we have selected, Venerable Sariputta says, if you are very sharp enough, very keen enough, you can see three uh, paradigms. One thing is sensuous paradigm, where our senses are working in the external stimuli and their eye, ear, nose and the sounds, everything can happen. But the layer down there, you are just with one particular object and you are verily know that you are with that particular object, so much so you are done away with the sensuous impingements. And after that, that particular object you selected also dwindle off, disappear, and then you know your mind is uh, based upon nothing. Under these three situations, your relationship with the external matter is completely three different things. Thing is, when you are in the sensuous being, you can't experience the uh, Rupa Loka. When you are in the Rupa Loka, you can't experience the sensuous world or Arupa Loka. So, one thing at a time you can do, when you there, your relationship with the external world, materiality is completely different. So that within one particular person, there are three equilibriums, so to say. So if one knows all the three possibilities, he can be he can be categorized as living. Other beings are not living. They are partial beings. They know only one side. With that partial knowledge only they are going to explain the other. So their conclusions and their inferences are very biased. So therefore Einstein never went into that uh, samadhi state, but what he did was, earlier the mind and the matter, or mystics and the matter, is completely two different worlds. But Einstein found the matter can shifted into the energy, and energy again can agglomerate, or, or quantum can happen, and appear like a matter. So it's a matter of changing or shifting the paradigm. So that became a very big discovery. And but Einstein was not happy with that. That's the most biggest joke. That particular person he invented, he thought it is better if I have not invented it because it created so much of problems. But later only now we are 100 mm, years maybe later, now only we can see it is that formula is no may or may not be truth. Because Einstein knew light and eh, velocity of the light is the maximum speed. But recently scientists uh, doubted that can be some other energies can happen, speed can happen. So therefore, most important thing is relationship with the matter and the non-matter. So this is the first time in the science, scientific or physics, physical science found a relationship with the mystics. So my, something like mind and the matter. Now more my, the science is more and more towards the mystics. So we are now in a, such a transitional period. If you do, if you know inside meditation, if you know mindfulness, you have the highest level of the science today. Science has gone to that, science can understand because they are not practicing. Not only that, they don't have even morality. They don't have even faith. But we are lucky in the third world country, we practice and we can understand at times when the mind change, uh, our attitude to the world is changing and it depends on three uh, restrainment, moral restrainment, concentration restrainment and the wisdom. So therefore you have to see uh, there are three equilibriums at the moral level, concentration level and the wisdom level. So therefore one truth, for so to say, the moral level not valid to the concentration level. The truth uh, prevailing in the pervading in the concentration uh, restrainment is not valid to the wisdom sphere. So that one has to understand. They are evolving, so therefore hard to make hard and fast rules or grammar. So its transitional nature you have to understand in that sense the Buddha as well as this Einstein uh, tell that even the matter to the energy uh, it is transitional so nowadays uh, literature so much you can't finish it so much of literature available but it have no any meaning unless otherwise you practice meditation specifically inside meditation ගෞරවනීය ස්වාමින් වහන්ස මම සක්මන් භාවනාව සිදු කරන විට මාගේ දෙපතුල් වැලිවල ගැටෙන ආකාරයත් වම සහ දකුණ ලෙසත් මෙනෙහි කළමි. මෙසේ කරගෙන යාමේදී වෙනදාට වඩා සිත දෙපතුල් වෙත තබාගත හැකි විය. ඉන්පසුව තවත් බලා සිටියේදී පියවර දෙකක් අතර විශාල පරතරයක් දකින්නට ලැබුණි. ක්‍රමයෙන් එම පරතරය අඩු සමාන ප්‍රමාණයටත් වඩා අඩු විය. සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා අඩුය. පර්යංක භාවනාව සිදු කිරීමේදී වාඩු වූ විගස මට ආනාපානය නොපෙනෙන తත්වය උදා විය. ඉන්පසු මුල් දිනවල නම් පැය භාගයක්කට පමණ පසුවත් ඊයේ සහ අද පර්යංකයට වාඩි වී විනාඩි 10කින් පමණ පසුවත් මේ වම් පාදයේ දන හිස් වේදනාවක් ඇති විය. ඒ දෙස බලා සිටීමේදී වේදනාව එක් ස්ථානයකින් ආරම්භ වී පැතිරී යන ආකාරයක් පෙනුනි. මුළු දින තුනේදී වේදනාව ක්‍රමෙන් වැඩි වී ඊටමත් තියුණු අවස්ථාවට පත්විය. නමුත් අද උදෑසන දෙවනි පර්යන්කේදී එම වේදනාව වතුර ගලා යන්නක් මෙන් නැති වී ගියේය. නමුත් වේදනාව ආරම්භ වන ස්ථානයේ ගැටයක් මෙන් පෙනුනි. ඉන්පසුව එම පර්යන්කේදීම දකුණු කකුලේ දන හිසේද වේදනාවක් ඇතිවිය. ස්වාමින් වහන්ස මෙසේ ඇතිවන වේදනාව හේතුවෙන් මම භාවනාව එපාවි මට භාවනාව එපා වී ඇත. දමාගසා යන්නට හිතේ. එය මට මහත් කරදරයකි. මා කල යුත්තේ කුමක්දයි මට උපදෙස් දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඒක නිකන් හරියට අර මූණත් එක තරහලා නහය කපා ගන්නවා වගේ තමයි. ඉතින් මේක දාලා කොහේ යන්නද ඉතින්? කොහේ ගියත් මේ පංචස්කන්ධය අරගෙන පැවිදින්න. ඒ නිසා මේ භාවනා නැගිට්ටයි කියලා ඔය බීඩියක් බිලා බොක්ක කොටලා ඉඳන් කතා කර කර ඉන්න පුළුවන්. නැත්නම් ඔය චුංගම් එකක් කපාපා. වේදනාවට තියෙනක නෙවෙයි වෙන්නේ වේදනාව වෙනකොට වෙන මොනවාරි වල්පල් කතා කරගෙන ඉන්නවා. ඉතින් දවසම කරන්නේ ඕකනේ අපි. භාවනා නොකරන හැම වෙලාවෙම කරන්නේ මේ කායට එන වේදනාව නොදකින්න නානා ප්‍රදේවල් කරනවා. කිසිම දෙයක් උත්තර ලැබෙන්නේ නැහැ. භාවනාදී කියන වේදනාවට කෙලින්ම මුහුණ දෙනවා. තමයිලාට බෑ තමයිලාට අපි හොඳටම යට වෙනවා බුල්ඩෝසරයට යට වුණා වගේ. ඒ වෙලාවට ඉතින් එහෙම තමයි. නමුත් අපි මේක දාලා කොහේ යන්නද? ගිහිල්ලා හොයලා බලලා කියන්නේ එහෙම වේදනාවක් නැත්තනක් හමුනොත් මටත් පණිවිඩේ වන්න මාත් වෙනවා. ඉතින් දාලා ගිහියා යන්න කැමති නැහැ යන්න. අම්මපා යන්න ගිහිල්ලා පොඩ්ඩක් නිකන් ගිහිල්ලා නිකන් මේ මත් වෙලා ඉන්න එපා පොඩ්ඩක් හොයලා බලන්න. එහෙම තැනක් හෝ එහෙම වෙලාවක් හෝ එහෙම උපක්‍රමයක් තියෙනවනම් මාත් වෙන්න ලෑස්ති. බුදුරජාණන් වහන්සේත් කැමති වෙයි මම හිතන්නේ. එහෙම තියෙනවා නම් බුදුහාමුදුර අපිට මේ විදිහට මෙච්චර දුරදිග මාර්ගයක් වක්‍ර මාර්ගයක් කියන එකක් නැහැ. ඒ නිසා හිතට කියන්න ඔබ බොහොම හරි ස්මාර්ට් හරි ෂෝක් හරි භාවනා කරලා යන්න. දැන් ගිහලා විවිධ දණක් හොයාගන්න කියන්නේ. එනිසා ඒවට ඒ හිතට එන ඒ චින්තාමේ ප්‍රශ්න වලට චින්තාමේම උත්තර තියෙනවා. ඒක නිසා හොඳ වැඩේ තමයි මේ වේදනාව දරන්න පුළුවන් වෙලාවල් තියෙනවා බැරි වෙලාවල් තියෙනවා දෙකම මං කියන්නේ දෙවේදනා දරන්න බැරිලා ඉන්දිය යුතුයමයි කිය. ඒක බාර ගන්න. බාරනවල ඒකට ආන්න ඇඟට දැන් මොකද්ද කරන්න ඕන කියලා ඒ දේ කරන්න. බොහොම නැවතිල්ල කරන්න. 100ෙන් කරන්න. ඒකට ඉවරයි. එහෙම නැතුව මේ මේ මූණත් එක තරහ හැලන අහය කපා ගත්තයි කියලා වැඩි ලාභයක් වෙන්නේ නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඩිස්කවරි channelේ දුටුවා කොහෙදෝ රටක භාවනා කරන ස්වාමින් වහන්සේලාගේ පිටකොන්ද නැමිලා වගේ ඉන්න අය ළඟට ගොස් ලොකු ස්වාමින් වහන්සේ යමක් ලීයකින් තට්ටු කරනවා කොන්ද කෙලින් නැතිනම් හුස්ම ගැන වැටහිමක් ගැනීම අපහසුද පහදා දෙන්න දීර්ඝායු වේවා අර පොල්ලක් අතේ තියෙන හාමුදුරන්ගෙන් තමයි අහන්න ඕන එච්චරයි මේ කොයිදෝ කියන කතයි කොයිදෝ කියන දේවල් ඇත්ත භාවනා නොකරන අය භාවනා කරන කෙනාට හොඳට බලතැකි මට භාවනා පටන් ගන්නකොටද භාවනා හොඳ මැදදීද හොඳ අගදීද හොඳ ඒ වෙලාවේදී බෙල්ල නැමිලාද කෙලින්ද කියලා අපිට මොකටද මේ ඩිස්කවරි channel එක අපිට මොකටද මේ පොල්ලක් අතේ දෙන හාමුදුරු කෙනෙක් අපි නොකරන අය නම් ප්‍රශ්නයක් නැහැ අපි භාවනා කරන අය නිසා ඒගොල්ලන්ට කියලා දෙන්න කරලා මොනේ කරුණා කළ කතන්දර හන්න එපා ඒක කරලා බලන්න ඒක නිසා අහන්න එපා කායිමත් අහල වෙලා දැන උත්තරේ අනිවාර්යයෙන්ම මේ තමන් මේ පරිශ්‍රණය කරනවා විනුවට ගන්න නිග්‍රහයක් අන්තිකවදා බලංගුත් නැහැ ඇයි මේ Tamanට කරන්න පුළුවන්කම තියේදී අන්තික මේ වෙනකොට කරන්න පුළුවන් මේ කෙරිලත් ඇති තමලාට uh, හිස කඩාන වැටලා තියෙන බලන්න ඒ වෙලාවේ දාන පණ හොඳට පේන්නේ නැත්නම් ඊටිව කෙලින් තියානකොටද පේන්නේ කියලා. ඒක වටිනවා ඔය කියන කතන්දර ගොඩකට වැඩිය. ඔය යෝග කරපු විවේකানන්දන් ඉන්දියාවේ හිටපු පුරුෂයා කියනවා යෝග භාවනා පිළිබඳ පොත් ටොන් එකට වැඩිය භාවනා අවුන්සයක් කරන එක වටිනවා. ওই පොත් කියව කිව්ව කතන්දර අහා ඉන්න ටොන් එකක් වැඩ කරන්නට වැඩිය ඉඳගෙන භාවනා කරලා Tamanට ලැබෙන අත්දැකීම් වැටෙන. අයින්සාවේ Discovery Channel වගේ තියෙන පච කෙලින අනුන් රවට්ටන හරියට අරක්කුවෙකුන්න තැබෑරුම් වගේ වුණා. පුදුමාකාර විදිහට මිනිසුන් දෙක එක දේවල් පෙන්නගෙන මිනිස්සයා මම දැන් මෙතනින් අයින් කරනවා. ඒක කාටවත් තේරෙන්නේ නැහැ මේ Discovery Channel එක ආපුවම මම දැන් මෙතන නැහැ කියලා. අපිට පේන්නේ අපේ අම්මා අප්පාවත් දැකපු නැති දේවල් බල බල ඉන්නේ කියලා. කොහෙදෝ තියෙන කුණුහරු පැප්පෙන්න. හැබැයි වර්තමාන නම් ඉන්න දෙයක් නැහැ. ඕකට Discovery නේ වෙන්නම් කියන්නන බුදුහාමුදුරු කියනන් කියන්නේ වෙන දෙයක්. ඕකට කියන්නේ මායා නලය කියලා. ටෙලිවිෂන් එකට කියන්නේ tube of illusion කියලා. අපිට මතක නැහැ මම දැන් මෙතන මගේ කයේ හිත නැහැ මගේ ආනාපාන හිත නැහැ කියලා මතක් වෙන්නවත් දෙනතෝ රූප ඡායාවෙන් ඡායාවට වෙන තැනක වෙන වෙලාවක වෙන කෙනෙකුගේ දෙයක් පෙන්න පෙන්න ඉන්නවා. ඉතින් අපි පඬිජෝ වගේ අර පෙන්නන ටික දැනගෙන අනික් කටියට කියපාන්න ඔය වගේ ටොං ගානකට වැඩි හොඳ එක චිත්තක්ෂණයක් අරමුණේ හිත තියාගෙන ඉන්නකොට ඒකට ලේසි බෙල්ල නැමිලාද කියලායි කෙලින්ද තියෙනක තමන්ම හොයාගන්න කායිමත් අහන්න එපා. ඒ තරම් දීන වෙන්න එපා. නිච්චර මේ ඍජු අත්දැකීමක් ගන්න පුළුවන්කම තියෙයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම විවුර්ත මනසකින් සෑම දෙයක්ම දකින්නට උත්සාහ කරන කෙනෙක් මි. මම විශ්වාස කරන අන්දමට යෝගියා යනු විවුර්ත මනසකින් ගවේෂණයේ නියුතු තැනැත්තා යනුයි. භාවනාවේදී අපට පෙනෙන ආලෝක ධාරා කම්පනයන් ආදී නොයෙකුත් දෑදිස නොබලා මූල කර්මස්ථානයේම සිත පිහිටුවා ගැනීමට කියන්නේ ඇයි? භාවනා අරමුණෙන් සිත පිට ගියොත් භාවනාවේ අතරමං වන නිසාද? කරුණාවෙන් පැහැදිලි කර දෙනමින් ඉල්ලා සිටිමි. ගෞරවකව පූර්වකව තෙරුවන් සරණයි. මට දැනගන්න ඕනේ පළවෙනි මම මේ මම කැමති විවෘත මනස් කියන එක ඕන කෙනෙකුට ඕනේ Taman ගැන කියන්න පුළුවන්. නමුත් දන්න මන් දන්න විදිහට ඕ මමයා ඉන්න තාක්කල් කිසිම විවෘතකමක් නැහැ. මමයා කියන්නේ අමු මැට්ටා. අමයාමයි කියලා කියන්නේ දැනටමත් අහුවෙච්ච එකක්. නිසා මට ඕන දේවල් කරන්න ගියොත් අනිවාර්ය අපායේ තමයි. කවදාකවත් මට මම යට නිවනක් ඕනේ නැහැ. ඒ නිසා මම විවෘත මනසක් ඉන්නවයි කියන වාක්‍යය දාර්ශනිකව වැරදි. දෙක මේ අරමුණු එනකොට පිටතෙන් යන්න එපයි කියලා කියන්නේ මේ ඒකෙන් මේ බාධා වෙනවද කියලා මේ හොඳට මූලික උපදේශ ටික අහන්න මේ සතිය පිහිටවන්න කියනවා මිසක් ඔය කිසිම දීලා තියෙන උපක්‍රම වැදගත් නැහැ. කර මොන ක්‍රමෙන් හරි සතිය දිනු කරලා ඉච්චරයි අපට ඕන වෙලා තියෙන්නේ. ඉතින් එතකොට මේ එකම අරමුණක ඉන්න එකද හොඳ නැත්නම් අරමුණු මාරුණාට ඒක දැනගෙන ඉන්න එකද හොඳ එහෙම නැත්නම් අපි දන්නේ නැති වෙන ලෝකයක තියෙන අරමුණක් මේක දිහා බලන කොයි එකත් හොඳයි. ඒ තුනම අපේ තේරවාදයේ වළංගුයි. අපිට අවශ්‍ය වෙලා තියෙන සතිය වඩන එක. සතිය වැඩි වීම සඳහා අපි පොඩි දල උපදේශයක් දෙනවා. එහෙම නැත්නම් රූපකයක් දෙනවා. උපමාවක් දෙනවා. දීලා කියන මේක පුළුවන් නම් කරන්න බැන්න සතිය කියන එක අඳුනගෙන ඒක වැඩිම සඳහා කරන්න පුළුවන් දෙයක් කරන්න. මොනම විදිහකින්වත් කාටවත් කියන්න බෑ උඹ කරන ක්‍රමේ වැරදි කියලා. ඒ නිසා තමන් කරන්නේ මෙහෙමයි පිහිටියා දනද කියලා බන්න මිසක් මේගේ දාර්ශනිකව අපි මේවා හසුරවන්න ගියොත් අපි ප්‍රත්‍යක්ෂයේ මුළු ගන්නලා මේ චින්තාමේ ඥාන වඩනවා වෙනවා. ඒ නිසා මම විවෘත භාවයට කැමැති කියලා කියන වාක්‍යෙම වැරදි කියලා පටන් අර ගන්නකොට හිතාගන්න මම කියලා කියන්නේ අමු මැට්ටෙක්. මම කියලා කියන්නේ කෙලෙස් ගුඩක්. ඒ කෙලෙස් වලට කවදාකවත් නිවන අරමුණු කරන්නත් බෑ විවෘතකමට කැමතිත් නැහැ. කවදාරි මාමයන් නැති තැන විවෘතකම ඊබේම එනවා. ඒක නිසා දන්න දහං ගැටයක් දාලා සතිය වඩා ගන්න එච්චරයි දල වශයෙන් කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පළමු දිනේදී සක්මන් නිර්යවව පවත්වද්දී පාදයක තද ගතියක්ද එය වරින් වර පාද දෙකට මාරු වෙමින්ද පැවතුණි. එය කයේ ස්වභාවයක් බව සිතමින් සක්මන් කළෙමි. ටික වේලාවකින් වේදනා සියල්ල නතර වුණි. දෙවනි දිනේදී අපහසුවකින් තොරව සක්මනේ යෙදුණෙමි. එවිට යටිපතුල්ලට පොළවේ සමහර තැන්වල පවතින ගොරෝසු බව, සියුම් බව දැනුනි. සියුම් බව දැනෙන විට සතුටකුත්, ගොරෝසු බව දැනෙන විට අසතුටකුත් දැනුනි. නමුත් සිහියෙන් යුතුව සිතුවිලි සමග නොගැටි ඉරියව් පැවැත්වීමට උත්සාහ ගත්ෙමි. තුන්වන දිනේදී ශාරීරියේ වේදනාවක් නොමැතිව ගැටීමකුත් නොමැතිව සක්මනේ යෙදුණෙමි. එක පායක් ඔසවන විට අනිත් පායට බර දැනේ. එසවූ පායට සැහැල්ලුවක් දැනේ. එම ස්වභාවය දුක සැප වේදනා වශයෙන්ද දුටු වෙමි. පාද දෙකම එක තැන තැබූ විට මධ්‍යස්ත බවක් දැනේ. ඉරියව තුලම සිට මේ දකින්නේ කයේ අනිත්‍ය වරහන් ඇතුලේ වෙනස් වන ස්වභාවය බව සිතුවෙමි. පර්යංක භාවනාව පළමු දිනේදී මා සිටින ඉරියව්ව තුල සිත පිහිටුවමින් ආස්වාස ප්‍රස්වාසය දෙස බැලුවෙමි. වරින් වර අරමුණ වෙනස් වන බව දැනුනි. උත්සාහයෙන් භාවනාව කළත් ආස්වාස ප්‍රස්වාස තුල සිත පිහිටියේ නැත. ඒ ගැන ගැටීමෙන් තොරව බලා සිටියෙමි. මුහුණ පුරාම කුඩා සතුන් විදින්නාක් මෙන් වේදනාවක් දැනුනි. දෙවන දිනේදී ආස්වාස ප්‍රස්වාසය දකින්නට හැකි වුනි. පපුවට වෙහසක් දැනිනි. එහෙත් සිහිය පවත්වමින් නිරියව තුලින් සිටීමින් වේදනාව දෙස බලා සිටියෙමි. මොහොතකින් වේදනාව නැති වුනි. තුන්වන දිනේදී පර්යංකය තුල සැහැල්ලුවෙන් සිටියෙමි. ආනාපානයට සිත යොමු කළෙමි. කෙටි කාලයකින්ම ආශ්වාස ප්‍රශ්වාසයේ දුටු වෙමි. ක්‍රමයෙන් හුස්ම රැල්ල වේගවත් වී ක්‍රමයෙන් නොපෙන්නෙන ස්වභාවයටපත් විය. ඒ දෙසම බලා සිටින විට නැවතත් වේගවත් හුස්ම රැල්ල පෙරසේම නොපෙනී යයි. මෙය ආශ්වාස ප්‍රශ්වාස කයේ අනිත්‍ය ස්වභාවය බව යයි සිටුවෙමි. මේ අත්දැකීම සම්බන්ධව ඔබ වහන්සේ මාහට අනුකම්පාවෙන් අනුශාසනා කරන සේක්වා. තෙරුවන් සරණයි. මේ අත්දැකීම් ඉදිරිපත් කිරීම හොඳයි. නමුත් මේ වගේ પરම්පරාවක් ලියන්න එපා. Tamanට හොඳයි කියන හොඳම පරියන්කයක් සහ හොඳම සක්මනක් ලිව්වොත් ඇති. ඉතිහාසය ලියන්න ගත්තොත් ඉතින් මේ අහගෙන ඉන්න එක හිත අවුල් වෙලා යනවා. ඒ නිසා Taman තීරුම් අරගත්ත මෑතකදිම වෙච්ච හොඳම පරියන්ක විස්තර මෑතකදිම හොඳම සක්මනේ විස්තර විතර දීපම ඇති. ඒක නිසා මේ ඉදිරිපත් කිරීමේදී අනවශ්‍ය දේවල් රචනෙට ඇතුල් කළොත් රචනයේ වටිනාකම අඩු වෙනවා. ඒ නිසා තොරතුරු දෙන්න උත්සාහ කළා තිනවා හරි. නමුත් අර පළවෙනි දවසේ මෙහෙමයි දෙවෙනි දවසේ මෙහෙමයි තුන්වෙනි දවසේ මෙහෙමයි කියලා දීර්ඝ ඉතිහාසයක් ලියලා තිනවා. ඒ නිසා ඒකේ අර සාරය විදිහපත් කිරීමේ සාරය අඩු වෙලා තිනවා. ඒ නිසා මේ විදිහට දිගට භාවනා කරන යනකොට නමුත් කමඨාන් සුද්ධ කරනකොට හැකිතරක් ළඟදීම කරව පරියන්කේ විතර ලියන්න අනිතව පුළුවන් තරම් සම්පින්නන කරන ලියන්නම නැතුවම බැරි නම් නොලියම බැරි නම් සම්පින්නන කරලා දාන්න වැදගත්ම වෙන්නේ ළඟදීම Taman හොඳයි කියන පරියන්කේ තක්නේ විස්තර විතරයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පරියන්ක භාවනාව කරන විට ටික වේලාවකින් පපුව පෙදෙසේ ඉරකිරීමක් දැනෙන අතර ඉන්පසු පිටපැත්තෙන් හා ශරීරයේ ඉදිරිපසින් ඇතුළට තද කිරීමක් තෙරපීමක් දැනේ. ඉන්පසුව හිඳගෙන සිටින ඉරියව්වට සිත යොමු කළ විට අත් දෙක ක්‍රමයෙන් දැඩි වී ඉන්පසුව මුළු ශරීරයම දැඩි වී මුළු ශරීරයම මැටි පිළිමයක්සේ දැනෙන අතර මා ඒ තුල සිර වී සිටින හිරකාරයෙක්සේ දැනේ. කරතොර ස්වාමින් වහන්සේ මෙසේ වන්නේ ඇයි? තෙරුවන් සරණයි. අර විදියට පටන් අර ගන්නකොට මේක කියලා තියෙන විදියට අරමුණෙන් පටන් අරගන්ත කතාවක් නෙමෙයි තියෙන්නේ. පස්සේ කයට හිත ගිහිල්ලා කය ඇතුලේ හිර වෙලා ඉන්න ගතියක්. එහෙම නැත්නම් කොටු වෙච්ච ගතියක් පේන්න තියෙන්නේ. එහෙම වෙනකොට මේ කයේ ඉන්න බව මම දැන් කයේ ඉන්නේ නැත්නම් ඉඳගෙන ඉන්නේ මං කොහොමද දන්නේ මම හිටගෙන නෙවෙයි කියලා මම කොහොමද දන්නේ මම ඉඳ ඇවිදිමින් නෙවෙයි කියලා මම කොහොමද දන්නේ බුදියාගෙන නෙවෙයි කියලා මේ ඉඳගෙන ඉන්න කය ප්‍රත්‍යක්ෂණය කරා. ඒක ප්‍රත්‍යක්ෂණය කරනවා කියලා උරගා බලන්න ඕනේ. එහෙම නැත්නම් Tamanට පේන්නේ උපයාගත් අවස්ථාව බුද්ධි විදින්නේ නැහැ. ඒ වෙනුවට මේ නිකන් කූඩුවක් අල්ල කුරුල්ලෙක් අල්ල කූඩුවට දාගත්තා වගේ හිර වෙලා තියෙනවා. ඒ නිසා අරමුණට හිත ගිය වෙලාවක් දැක්කොත් අරමුණ රස බුද්ධි විඳින්න නැත්නම් අනිවාර්යයෙන් මේක අකාය කම්මලක් වෙනවා ඔළුව. ඒ නිසා ගිය වෙලාවේ ඉඳගෙන ඉන්න ඉරියව්ව විස්තර ටික බලන්න ඕන. බැලුවේ නැත්තම් ක්ෂණ සම්පත්තිය පන්න ගත්තා වෙනවා. ඉතින් ඒ නිසා අඩු ගානේ මම ඉඳගෙන ඉන්නකොට ස්පර්ශය වැටෙන්නේ කොහෙද? ඒක හිටගෙන ඉන්න එකෙන් වෙන් වෙන්නේ කොහොමද? නැත්තම් මේ ඇතුලේ පණ තියෙන බවට හුස්ම ගන්නව වැටහෙනවද? පිම්බීම හැකිලින් වැටහෙනවද කියලා ඒතරතුරු හොයන්නේ නැතුව හිටියොත් හොඳට ගොවිතැන් මේ මේ කුඹුර සකස් කළා මේ පොහොර දාලා ඔක්කොම කරලා අවශ්‍ය බීජ වපුරන්න නැතුව තිබුණොත් විශාල තනකොළ ගොඩක් වැවෙනවා. ඉක් කරන්න දෙයක් නැහැ. ඒ ඒ තියෙන පොහොරට වෙන මොනවා කරන්නේ? ඉතින් හරියට වෙලාවේ බෝගේ ඇටේ දාන්න ඕන. දාලා තනකොළ අයින් කරලා බෝගෙට එන්න අරින්න ඕන. එතකොට ගොවිය දුනවා. එහෙම නැතුව නියම වෙලාවේ භෝගේ දැම්ම නැත්නම් තනකොළ කොහොමඩත් වෙනවා. ඊට පස්සේ මොනවද දැම්මත් හරියන්නේ නැහැ. ඒ නිසා තමන් හදාගත්ත මේ භූමියේ හදාගත්ත ශේස්ත්‍රයේ අහුලන්න දන්නේ නැත්නම් ඉඳගෙන ඉන්න බවට තියෙන අත්දැකීම ඒකේ අඩුපාඩුව නිසා තමයි මේ මන්දිරට අහනවා ඇයි එහෙම වෙන්නේ කියලා සැකත්පත් වෙන්නේ. ඒ නිසා අනිත් දවසේ මේකට ලෑස්ති වෙලා ගිහිල්ලා ඉඳගෙන ඉන්න බව ප්‍රත්‍යක්ෂණය කරන්න අත්දකින්න අත්විඳින්න මොනවද තියෙන ලකුණු තියෙන කියලා බලන්න. එතකොට ওই මොකක්වත් වෙන්නේ නැහැ. හිත ලুকু නන්දුවක් ඇති වෙනවා. තෙරුවන් සරණයි අවසරයි පින්වත් ස්වාමින් වහන්ස මා විසින් පර්යංක භාවනාව සිදු කරනුයේ හුස්ම ඉහළ පහළ යන අන්දමට අවධානය යොමු කරමිනි. මෙහිදී ප්‍රථමයෙන් මාසිත කය තුල පිහිටුවාගෙන හුස්ම වදින ස්ථානය වෙත අවධානය යොමු කළෙමි. එය හඳුනාගත් පසු එම ස්ථානයේ යම් උණුසුමක්ද දැනෙන බව හඳුනා ගතිමි. අනතුරුව මා ආස්වාසය හා ප්‍රස්වාසය දෙස අවධානය යොමු කළෙමි. මෙහිදී මාහට ආස්වාසය හා ප්‍රස්වාසය එකිනෙක වෙන්කර හඳුනාගත හැකි නමුත් ඒ දෙක හුවමාරු වන්නේ කෙසේදයි හඳුනාගත නොහැකි විය. ඒ සඳහා ආස්වාසයේ අවසානයටත් ප්‍රස්වාසයේ අවසානයටත් සිත යොමු කරන විට මාහට හුස්ම ගැනීමට අපහසුාවක් මෙන් දැනේ. එවිට මා නැවතත් ආස්වාස ප්‍රස්වාසයේ දෙස පමණක් බලන්නට පටන් ගනිමි. පින්වත් ස්වාමින් වහන්සේ මා විසින් ඉදිරියට කළ යුත්තේ කුමක්ද යන වග පැහැදිලි කර දෙනමින් පාද නමස්කාරව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. අනවශ්‍ය විදියට අඹහගෙන යන ගතියක් තමයි යාගෙන යනකොට පේන්නේ. ඒක නිසා පුළුවන් තරම් බලන්න ආනාපාන දිගේ අඹහගෙන යන වෙනුවට අර ඉස්සල්ලා කන කිව්වා වගේ වාඩි වෙලා ඉන්න බව දකින්න පුළුවන්ද කියලා. එතකොට ආනාපානේ පෙනුනොත් බලන්න නැත්නම් ඒක මේ මුලැමැදාග බලන්න, ගෙවෙන හැටි බලන්න වගේ උත්සාහ කෙරුවොත් අනවශ්‍ය වෙහෙසක් මතුවේ. අනවශ්‍ය ඉසේකක් මතුවෙනවා. ස්ථිර රෝගයක් ඇති කරනවා කියන එක නෙවෙයි මම මේ කියන්නේ. ඒ නිසා මේ මුළු දවස් ගානෙම කිව්වා කිසිම දෙයක් අඹාගෙන යන්න එපා. කිසිම දෙයක් අල්ලා ඇමරිකා ගන්න යන්න එපා. පේන දේ කියන්න කියලා. ඉතින් එතකොට මේ අග බලන්න මුල බලන්න යනවායි කියලා කියන්නේ මේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරන තියෙන්නේ. ඒ නිසා ඉස්සරහට කරන තියෙන දේව නෙවෙයි මෙතෙක් කරපු දේවල් නැවත සලකා බලන්න මූල කර්මස්ථානෙට අහුම්කම් දෙන්න නැත්නම් උපදේශමාලාවට එහෙම තමයි හැමදාම ධර්ම දේශනාවල කියන කාරණාව තේරුම් ගන්න මොනවත් අඹාගෙන යන්න එපා. මොනවත් නැති වෙච්ච දෙයක් හොයන්න යන්න එපා. ඒක වෙලා වෙනකොට පෙනෙයි. දැනට පේන දේ ඉදිරිපත් කරන කමටහන් වර්තාව. එතකොට ওই ප්‍රශ්නේ නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේගේ හවස දේශනා කරපු ධර්ම දේශනාවේදී අවකාශ ලෝකයේ ගැන අවකාශ ධාතුව ගැන කිව්වා. සයන්හන්සේ මුලින්ම භාවනා කරපු අවස්ථාවේ මම ඒ අවකාශ කය නොදෙනි කය අතහැරලා හිත ගොඩාක් ඉහළකට ගිහිල්ලා අවකාශ ලෝකයේ තමයි තිබුණේ. එතනිනුත් සයන්හන්සේ හිත ඇදිලා ඉහළටම යන්න යද්දි ලොකු බයක් ආවා. ඒ බයත් එක්කලාම සීනුව නාද කරන හඬට නැවත කයතාව එතෙන්දි සන්නහන්සේ හිත ඉහළට යන්න යද්දී මේ මට හිතුණා දැන් හිතන මොකද වෙන්නේ කියලා ලොකු බයක් මෙතනින් ඇදිලා ගියොත් මොකක් වෙයිද කියන බයක් ආවා හිතට දැන් මොකද වෙන්නේ කියලා සිතුවිලි කිහිපයක් ආවා සයන්හස ඒ වගේ අවස්ථාවක ඊළඟට මොන මොකද කරන්න ඕන කියලා දැනගන්න කැමතියි කාරණා දෙකක් මතු කරන්න එකක් තමයි Tamange කොයි තැනට ගියත් කායට තියෙන සම්බන්ධතාවය බලන්න. මම මෙතන ඉඳගෙන ඉන්නවද නැත්නම් ඉඳගෙන ඉන්න බව දන්නවද කියලා දැක්කොත් ඒක නිකන් gedara ගියා වගේ හිත. ඒක ප්‍රත්‍යක්ෂණය කරලා බලනකොට ඕනෙම තැනක දෙක හොඳට මතක තියාගන්න අලුත් ශේෂ්ත්‍රයකට යන්න අපේ හිත බයයි ඒ නිසා නිහිත කාදාගත් නිවන් දකින්නේ නැහැ. අලුත් ශේෂ්ත්‍රයකට යන්න හදනකොට යා හුඹස් බයක් ඇති කරලා අපි පස්සට අදිනවා. ඉතින් ඒ හිත තමයි අපි මේ කාලා බීලා තනවා වඩාන ධානයින්. නමුත් ඒ හිත තන්නේ කර මේ ගමන්ට අහතුරුකම් කරන්නේ. ඒක නිසා ඒ හිත හරස් කපනවා නම් භාවනා දියුණු වෙනවා කියලා හිතාගන්න. ඒ තරමටම මෙයා මේ උඩින් මිතුරු යටින් කතුරු. අලුතින් භාවනා වැඩෙනවා නම් හැම වැඩෙන තැනකටම සැක උපදෝන එක හිතේ ස්වභාවය. ඒ නිසා කල්යාණ මිත්‍රය ඇසුරු කරන්න. ඒක කල්යාණ මිත්‍රය දන්නවා. ඒ මේ කම්මැලිකම නීරසකම අනිශ්චිතපතිය අනතුරුදායක ගතිය එනවනම් භාවනා දියුණු වෙනවා. ඉතින් මෙයා එතකොට උද්ඝෝෂණ බය කරනවා. ඉතින් බයම අරමුණක් කරන්ඩ බය එන්නේ භාවනා දියුණු වෙලාට වෙන වෙලාවට විතරයි. ඒ නිසා යෝගාවචරය එන්නේ එන්නේ එන්නේ බය කියන එක ආහාර කරගන්න මිසක බයට බය වෙන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරයේ කැම් වේලාවක භාවනා නිසා ප්‍රශ්නයක් ඇති කර ගන්නව නම් බයක් ඇති කර ගන්නව නම් සැකයක් ඇති කර ගන්නව ඒ මනසට උපදේශ ලැබිලවත් නැහැ තාම. භාවනා කියන්නේ මේක නෙවෙයි එන්නේ එන්නේ ඕනම දෙයකට ප්‍රශ්නයක් ආපු ගමන් තමන්ගේ කය ඉන්න කයට හිත යොදීම සැකේ දුරු කර ගන්න දේ. යෝගෙම මේ දියුණු වෙන හැම වෙලාවකම බය බය ඇති කරනවා. ඒ නිසා බය අපි ලාංඡනයක් කර ගන්නවා. අලුත් ශේෂයකට යන තැන ඇති වෙනවා මේක. ඉතින් මේ බුදුජානනාංශ උගන්න මේ පැවිද්දෙයි බාලදක්ෂ ව්‍යාපාරේ විතරයි මේ නුහුරු තැනකට යන්න උගන්නන එකම ශිල්ප දෙක ලෝකේ තියෙන. අනික හැම එකම කිසිම අලුත් දෙයකට යන්න දෙන්න අපි හිත මෙට්ටයි කරනවා. අපි මේ යා කන්ඩිෂන් රූම් වලට ගෙනත් දාලා අපි මේ එව්ව තමයි සැප කියලා හිතනවා. නමුත් බාලදක්ෂ ව්‍යාපාරේ අපි කැලේට ගිහිල්ලා දාලා කැලේ ඉන්න හැටි පුරුදු කරනවා. බුදුජානනාංශේ කියනවා ආරණ්‍යගත වෙයන්, රුක්ක මූලගත වෙයන් කැලේ හිටපන්. අලුත් සම්පූර්ණ අලුත් පරිසරයකට යන්න බැරි නම් නිවනක් කවදාකවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා නිවන ලැබෙන හැම වෙලාවෙම බයක් එනවා. ගෞරවනීය සයන්හන්සේ ඒ අවුරුදු 20කට විතර කලින් එහෙම දැන් සයන්හන්සේ මෙහිදී මම සිහිය ශේෂ්ඨයි කියලා ඉගෙන ගත්තා. දැන් සිහිය දිනු කරගෙන යද්දී සයන්හන්සේ පරියංක භාවනාවේදී ආනපාන සතිය නැතුවම කයට වාඩි වෙන ගමන්ම කයට හිත සිහිය යොදන්න පුළුවන්. එහෙම දිගටම ඉද්දිස්වරයන් වහන්සේ තද වේදනා දැනෙන ස්ථාන තියෙනවා. ඒ තද වේදනා දැනෙද්දී මම ඒ වේදනාවට සිහිය යොදද්දී ඒ වේදනාව තද ගතියක් බව තේරෙනවා. ඊට පස්සේ ඇනෙන ගති, කීරි ගැහෙන ගති, රස්නේ ගති දැනෙනවා. ඊට පස්සේ පැතිරෙන ස්වභාවයක්, සෙලවෙන ස්වභාවයක් වගේ දැනෙනවා. එතෙන්ට ගියාට පස්සේ වේදනාව නැත්තටම නැති නැති වෙලා දැනෙනවා. ඊට පස්සේ හිස් භූමියක් වගේ එතෙන්දී නැවත කයට හිත යොදද්දී මේ කය ආයේ කය සිහියට එනවා සතිය කයට එනවා ඒ කයට සතිය ආවහම ආයේ කයේ සිහිය පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා තවත් අවස්ථාවක ඉන්නහස තද වේදනාවට සිහිය යොදද්දී ඒ වේදනාව නැත්තටම නැති වෙලා ගිහිල්ලා තද ගති රස්නේ ගතිය වගේ නැති වෙලා ගිහිල්ලා මේ ආනපාන සතියේ දා හිටියේ ආනපාන සතිය නිකන් ඡායාවක් වගේ එක සංඥාවක් වගේ විතරයි දැනුනේ එතනින් පස්සේ නැවත මේ ආනපාන සතිය ඒ සංඥාවක් වගේ දැනෙලා එතනත් හිස් ස්වභාවයක් තමයි හිස් ස්වභාවයක තමයි හිතේ ස්වයංහාන්සේ ඔය කියන්නේ සියුම් වෙන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් මේ විදිහට ඉnde ඉnde ඉnde සියුම් කරන්න සියුම් භාවයටපත් වෙන්නේ කෙලස් කියලා හිතා ගන්න කියන එක බුදුරජාණන්සේ කෙලින්ම කියලා තියෙනවා. දැනෙනවා නම් තාම කෙලස්. නොදැනෙන මට්ටමට යනවා නම් කෙලස් අඩුයි. ඒ නිසා හුරු කරන්න ඕනේ, පුරුදු කරන්න ඕනේ, ඇසුරු කරන්න ඕනේ. එnde ende ende සියුම් තැනින් අතිසූක්ෂම තැනට යන්න ආයෙත් ගුරුසුණුත් ආයෙත් සූක්ෂම තැනට යනකොට Taman කෙලස් කපහැරීමක් සල්ලක්ෂයක් ක්ෂය කිරීමක් පුරුදු වෙනවා. නිසා ගොරෝසු වුණාට ආයතර සිං වෙන්න ආර. ඉතින් ඒක තමයි මුළු මේ Brahmacharya ජීවිතේ පුරාවටම වගේ දිගට කරන්න වෙන්නේ. ඊයේ මම අර මට දැන් අවුරුදු 5ක විතර වගේ ඉඳන් ඉස්සර පාප ධර්ම මතකේතාව නිතර දැන් ඒවා එන්නේ නැහැ. පින් ගැන එහෙම එන්නෙත් නැහැ. සිත ගොඩක් සැහැල්ලුවෙන්මයි තියෙන්නේ. පින් පවුදක මතකෙට එන්න පින් කරන්න එහෙම සතුටක් වගේ එකක් පින් කරන්න හිතකුත් නෑ. තෙරුවන් කෙරෙහි ලොකු බුදුරජාන් වහන්සේ විඳ දුක් මතකෙද ඉස්සර ගොඩාක් දුක හිතුණා. ලොකු බුදුරජාන් වහන්සේ ගැන ලොකු ගෞරවයක් ධර්මය ගැන. දැන් මේ මොකුත් නැති ස්වභාවයකටපත් වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ වගේම සිත දැන් සිතවිලිත් එක්ක තිබුණාට ඒ සිතවිලි ඊළඟ මොහොතේ ආපහු හැරිලා මොකද්ද හිතේ තිබ්බේ කියලා මතකයක් නැහැ සමහරවිට. දී වෙන පින්තින්තකින් ලියන්නේ ලියලා වැස වහිනකොට මැකිලා යනවා. පර්මනන්ට් පේන්ට් එකක් නෙවෙයි. ඒ වගේ නිකන් කළු ලෑල්ල ලියන්නේ චෝක් වලින් මකලා දාන්න පුළුවන්. ඉතින් ඒක කළු ලෑල්ලක් වගේ ඒක අත්‍යවශ්‍යයි. මොකද කළු ලෑල්ල ඉතිරෝලි ගොත් විගාපන්තිට ලියන්න බෑ. ඒ නිසා හිත තියාගෙන කළු ලෑල්ලක් වගේ කොච්චර දෝ දේවල් ලියනවා ඊට පස්සේ මැකුවට පස්සේ ඉවරයි. ඉතින් එතකොට මොක මොනම දෙයක්වත් මේ අපි අපි විඳින හරියක් දුක් විඳින්නේ මේ අතීතයේ සීපත් කරලානේ. පශ්චාත්තාපයේ තියෙන අතීතයේ සීකන මිනිහට විතරයි. ඉතින් මේක මතක නැති වෙච්ච මිනිහට ඔටුව පෙරලිච්චාම තිබුණු පැත්තට වැඩිය හොඳයි. දැන් මොකක්වත් මතක නැහැ. පශ්චාත්තාපයක් නැහැ. අපිට වෙලා තියෙන මේ පශ්චාත්තාපේ තිහි කර කර ඒක අපි උරුමේ කරගෙන ජාතික උරුමයක් ඇති කරගෙන පස්තර සිහිපත් කරලා පශ්චාත්තාප වෙනවා. ඉතින් කල්පනා මතකේ නැති කෙනාට නැති වෙන්නේ පශ්චාත්තාපයයි මතකයයි. එතන හරි ෂෝ. මට එදා ඉඳලම තිබුණේ මට ඉස්කෝලේ යන්න ගියත් මොනවා කිව්වත් මතක නැහැ. යಾನි කටට ඔය කටපාඩම් ඔක්කොම මතකයි මට ඒව මොකක්වත් මතක නැහැ. හැබැයි ජොලියකුත් තියෙනවා. මොනවාක්වත් මම ඕන වෙලාවට තමයි මතක් වෙනවා. මතක් වුණොත් ඒක සර්ගේ හොඳ වෙලාව මිසක මට හොඳ වෙලාව නෙවෙයි. ඒ ඉස්සර ඉඳලම තමයි. ඒක දැන් දැන් කාලේ මම කියන්නේ මොනකටද ගාලල්ලා. ගාලල්ලා වදක තිබ්බා ගාලල්ලා වදක ලැබුවා ගාලල්ලා එතකොට ඔය කවුරක්වත් ඇවිල්ලා මොනකොත් මට අරක නැතුණා විභාගේ පේල් වගේ ඉතින් මන් දන්නේ මට ඒ ගාලල්ලා මොකද විභාගේ කරන්න ඉස්සලම දන්නවනේ පේල් කියලා මේ අනිවාර්යයෙන් බැච් ඩ්‍රොප් කරන්න ඕනේ ලොක්කා වෙන්න ඕනේ පළවෙනියා වෙන්න ඕනේ කියන කරන් තමයි ඔක්කොම තියෙන්නේ මම මං හිතන්නේ මේක ඔක්කොටම කරන්න කියලා මේ මගේ කර්මයක්ද මන් දන්නේ ඒක තුව භාවයි මතකම නැහැ ඔය හැම කෙනාම මයිලකට ඇවිල්ලා මතක සාන්ත ආවල් දාසේ වයිති. මම මූණ දිහා බලා ඉන්නවා මට මතක නෑ. මොන කරන්නේ ඉතින්? මේ මයිතේ කට්ටිය තරහ වෙලා මෙච්චර සාන්තර උදව් කරනවා මෙච්චර හලකනවා මේ සාන්තේ ළඟට ගියාම අඳුරන්නේත් නෑ කියලා. ඉතින් මං කියනවා දරුවෝ වැඩි මට ඔක්කොමල මතක තියාගන්න බෑ ඔය එක්කෙක් දිනේ හිටියනම් මතක තියාගතයි. මතක හිටින්නේ නැහැ. ඉතින් ඒක භාවනාවමද තෝ භාවිත කියන්න දන්නේ කොහොමද මේකෙන් ආතති අඩු වෙනවා නම් එහෙම නැත්නම් අසහනෙ අඩු වෙනවා නම් මේක ගැන කතා නොකර ඉන්න පුළුවන් නම් මේක අබිරමණය කරන්න තු ඉන්න පුළුවන් නම් මේක මගේ ගතියක් කියන්න තු ඉන්න පුළුවන් නම් බේරිලා මේක මගේ ගතියක් මේක අබිරමණය කිරුවොත් මේ ගැන කතා කරපු ගමන් ඕක අපි කර්ම රාශියක් ඇති කර ගන්නවා ඕක පදනම් කරන කටයුතු කරන නිසා ඕක මුවින් නොබෙන අතහැරලා යන්නේ එකයි තියෙන්නේ හොඳයි අපි විනාඩි 10ක 15ක විතර පොඩි වැඩි වේලාවක් අරගෙන තියෙනවා. ඒ නිසා අපි මෙතන ඉඳලා වෙලා ගන්න බලාපොරොත්තු වෙනවා සක්මන් භාවනාව සඳහා. එතකොට අපි 3 වෙනකොට නැවත රැස් වෙන බලාපොරොත්තු වෙනවා පරියංක භාවනාවකට. ඒ මතක් කිරීමත් එක්ක අපේ ප්‍රශ්න විචාරක වැඩපිළිවෙල නිමාව සටහන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.